වෙසක් ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ හතරවන ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ පන්නිපිටිය සෝම සදහම් සෙවන වාසී විශ්‍රාමලත් සමස්ත ලංකා ත්‍රිපිටක ධර්මවිෂය උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද සමණබෙද්දී ආතාපිමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ වන්දනීය ආරාධනය බුදුරජාණන් වහන්සේගේ නිර්පේක්ෂක ගුණේ නම් කුමක්දයි පහදා දෙන්නට අංගුත්තර නිකායේ නාගිත සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව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 මාහං නාගිත යසේන සමාගමු මාච මයා යසෝ යෝ කෝ නාගිත නයිමස්ස නෙක්ඛම්ම සුඛස්ස පවිවේක සුඛස්ස උපසම සුඛස්ස සම්බෝධ සුඛස්ස නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී සෝතං මීල්ල සුඛං විද්ද සුඛං ලාභ සක්කාර සිලෝකං සාදීයයාති සද්ධාවන්ත සදහවත් සිල්වත් ගුණවත් පින්නතුනි අද මේ වෙසක් සමය නිමිති කරගෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පවත්වනු ලබන ඒ වෙසක් සතියේ ධර්මදේශනා මාලාවේ හතරවන දේශනාව පැවැත්වෙන වෙලාව. මේ වෙසක් සමය වෙනත් වසරවලට වඩා විශේෂ බව ඔබට අමුතුවෙන් කිව යුතු වෙන්නේ නැහැ. සියලු දෙනාම ඊටා මහා භයානක රෝග විසණයකට මුහුණ දීලා ඉන්න වෙලාව. ඒ වගේ වෙලාවට ධර්ම ශ්‍රවණය කියන එක හොඳ දෙයක් වටිනා දෙයක්. කාලේන ධම්ම ශ්‍රවණං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අවශ්‍ය වෙලාවට සුදුසු කාලයට තමයි ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ. ඒ නිසා ගෙවල් වලට වෙලා මේ දිනවල රැඳිලා සිටින එළියට බහැලා යන්නට ඉඩක් නැති කාට කාටත් මේ විදිහේ ඉන්න අවස්ථාවක ඔබේ හිත සැනසෙල්ලට මේ දහම් දෙසුම ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් මේ ගුවන් විදුලි සංස්ථාව මගින් මේ විසක්පත් සතිය පවත්වන ධර්මදේශනා මාලාව ඔබට ලොකු සැනසෙල්ලක් ගෙන දෙනවා. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ වෙනකොට රජේනො පිගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා අනුශාසනා කරලා තියෙනවා, අවවාද කරලා තියෙනවා, උපදෙස් දීලා තියෙනවා. මේ විසක් සමය කොහොමද අපි සමරන්නේ කියලා. එතකොට මේ සඳහා අමුතුවෙන් විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ සියලු දෙනාම gedara හැදී සිටීම අනිවාර්ය බව. ඉතින් ඒ නිසා අපි හිතුමතේ එහෙම නැත්නම් අපි ඕන ඕන විදියට කටයුතු කරන්න යාම ඔබටම සමහර වෙලාවට මේ කියන වසංගත රෝගේ තමන් වෙතට කඳවා ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාටම දැනුම් දීලා තියෙන්නේ විසක් දිනේ වෙනකොට වෙනදා වගේ එළියට බහැලා යන්නේ නැතුව තම තමන් ඉගවල් වලම ඉන්න. ඒ සඳහා ඔබේ නිවසම පන්සලක්සේ ආරාමයක්සේ සලකාගෙන සියලු දෙනා එකතු වෙලා ඒ වෙසක් සතිය සමරන්නට වෙසක් දිනේ සමරන තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන්නට දරුවන් විසින් වෙසක් වහන් කූඩු තැනීම් ආදී දේවල් කරලා සැරසිලි කරාට කමක් නැහැ ගේ ඇතුළේ ගේව නැත්නම් ගේ ගේම් පිටත ගේ වට. ඒ වගේම ඒවා කරන අතරතුරේ දරුවෝනු සියලු දෙනා සමග වෙනදට වැඩි ලොකු විශේෂයක් තියෙනවා. මොකද මේ වර සියලු දෙනා එක ගෙදරක ඉන්නවා. ගෙදර රැඳිලා ඉන්නවා. ඉතින් කාටත් මේ සඳහා උදව් උපකාර වෙන මේ ගුවන් විදුලි සංස්ථාව ඇතුළු මේ විද්‍යුත් මාධ්‍ය වලින් එදා දවස ගුවන් විදුලි ධර්ම දේශනා, බුද්ධ පූජා ආදී සියලු කටයුතු නොකඩවාම කාලසටහනකට අනුව සිද්ධ කරනවා. කරනවා. ඔබට ඒ කාලසටහනට එකතු වෙලා ඒ සියලු දේවල් gedara ඉඳගෙනම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි මෙතේ මේ වෙලාවේ මතක් කරන්නේ වෙසක් සතිය, වෙසක් දිනය බුදුරජාණන් වහන්සේගේ පත්‍ය, බුද්ධත්වයේ සහ පරිනිර්වාණය සිහිපත් කරන මේ දවස අපිට මේ ලෝකේ පහළ වෙච්ච උත්තමයාණන් වහන්සේ මේ ලෝකයට සාන්තිය දෙස ගෙනවදාලා වූ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සිහිපත් කරන එක ඇත්ත වශයෙන් ඔබ gedarට වෙලා ඉඳගෙන එදා දවස සිල්වත්ව ගත කරන එකම වටින දෙයක්. ඉතින් ඒ නිසා අපි ඒ දවස ගෙදර ඉඳගෙන සිල්වත් දැන් ඔබ මේක කල්පනා කරලා බැලුවොත් එදා බෝසතාණන් වහන්සේ උපදින්නට කලින් මහා මායා දේවිය පෙහෙවස් සමාදන් වෙලා ගෙදර එහෙම නැත්නම් තමන්ගේ મંદિરේ වාසය කළායි කියන කතාව ප්‍රසිද්ධ දෙයක් ඔබ දන්න දෙයක්. ඒ නිසා ගෙදර ඉඳගෙන සිල් සමාදන් වෙලා ඉන්නවා කියන කලුත් දෙයක් නෙමෙයි මේ බුද්ධ ශාසනය. ඉතින් ඒ සඳහා දැන් මේ වගේ දෙයක් වෙලා තියෙද්දි අනිවාර්යෙන් එහෙම කරන්න වෙලා තියෙද්දි ඒක හිත හදාගෙන ගෙදරම පහන් කූඩු හදාගෙන එහෙම නැත්නම් පුද පූජා කරන මල් පහන් පූජා කරන තැනක් අලුතෙන් පහන් පැලක් හෝ සකස් කරගෙන තවත් විශේෂ වශයෙන් ඒ වගේම සියලු දෙනා අර අවුරුද්දට සැරසුම් සැලසෙනවා වගේ සුදුරේදී සුදු ඇඳුම් ඇඳගෙන ඒ ගෙදර ඉඳගෙන මේ සීල් සමාදන් වෙලා ගත කරන එක ඔබට හාන්තියක් වෙනවා අනිවාර්යයෙන්ම සීලය වටිනවා. ඉතින් ඒ නිසා එදා දවසේ අටසිල් සමාදන් වෙලා කැමති කියන දසසිල් සමාදන් වෙලා ඒ සියල්ල විද්‍යුත් මාධ්‍යමේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරනවා ගුවන් විදුලියට එකතු වෙලා ඒ කටයුතු කරගෙන යන උදේ 5ට විතර මම හිතන්නේ පටන් ගන්නවා එතන ඉඳලා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ටිකත් මේ වෙලාවේ මතක් කරමින් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ নিরপেক্ষක ගුණය කියන බුදු ගුණය තමයි අපි මේ කතා කරන්නේ. ඒකෙන් අදහස් කරන බුදු ගුණ කියලා ප්‍රසිද්ධ බුදු ගුණ රාශියක් අපි දන්නවා තියෙනවා. අපි බුදුහාමුදුරුවන්ගේ චරිතය දිහා බලලා විශේෂයෙන් උන්වහන්සේගේ චරිතයේ පේන තියෙන নিরপেক্ষ తত্ত্বය කියන එක එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන මේ ලෝකාමිසය කියලා සඳහන් කරන ලාභ සත්කාර මේ වගේ දේවල් කොයි ආකාරයෙන්ද බුදුරජාණන් වහන්සේ බැහැර කළේ කියන කාරණේ විස්තර කරන්න තමයි ගැන කතා කරන්න තමයි අද අපි මේ ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා මා තෝරාගත්ත අංගුත්තර නිකායේ නාගිත සූත්‍ර එකක් නෙවෙයි දෙකක් තියෙනවා. පංචක නිපාතේත් නාගිත සූත්‍රයක් තියෙනවා. චක්ක නිපාතේත් නාගිත සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දෙකේම සඳහන් වෙන ප්‍රවෘත්තිය එකක්. හැබැයි සූත්‍රයේ අවසන් වෙනකොට දෙආකාරයකින් අවසන් වෙලා තියෙනවා. ඒක බැලු බැල්මට මේක පේනවා එකම අවස්ථාවක කරපු දේශනා දෙකක්. මේ දෙවිදියකට ගිහිල්ලා තියෙන එකම දේශනාවක කොටස් දෙකට බෙදලා තියෙන බව පේනවා. ඒ නිසා අපි දෙකම අරගෙන එකතු කරගෙන මේ නාගිත සූත්‍රය මුල් කරගෙන අපි මේ අර්ථ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වෙනකොට උන්වහන්සේගේ මුල්ම සිවස තුල ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක වශයෙන් පත් වෙනට ඉස්සර වෙලා උපස්ථායකයන් වහන්සේලා කීප නමක් හිටියා කියන එක බහලා තියෙනවා. නාග සමාල හාමුදුරුව, නාගිත හාමුදුරුව, උපවාන හාමුදුරුව, සුණක්කත් හාමුදුරුව, සාගත හාමුදුරුව, මේගිය හාමුදුරුව, චුන්ද හාමුදුරුව කියලා හාමුදුරුව රාශියක් හිටියා. කීප නමක් හිටියා උන්වහන්සේගේ උපස්ථායක. එතකොට මේ මේ වෙන විට දැන් මේ කතාව මේ කියන නාගිත සූත්‍රයේ දේශනා වෙන මේ අවස්ථාව වෙනකොට බුදුන්වහන්සේගේ උපස්ථායක වශයෙන් හිටියේ නාගිත හාමුදුරුවෝ. ඒකෙන් පේන්නේ අපිට උන්වහන්සේ දෙවෙනි උපස්ථායක වගේ. මොකද මේ නම් ලැයිස්තුවේ දෙවෙනි හිටින්නේ උන්වහන්සේ. එහෙමනම් බුද්ධත්වයටපත් වෙලා අවුරුද්දක් දෙකක් ඇතුළත සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි මේකෙන් කියන්නේ මං හිතන්නේ මුල් අවුරුද්ද මේ සිද්ධිය යන විදියට කියන හැටියටත් මුල් අවුරුද්ද වෙන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ඉච්ඡානංගල කියන බ්‍රාහ්මණ ගම අසල ඉච්ඡානංගල කියන වනලැහැබ අසල බුදුරජාණන් වහන්සේ වනලැහැබේ වාසය කරනවා. ඉච්ඡානංගල බ්‍රාහ්මණ ගම අසල ඒ ගමේ නමත් ඉච්ඡානංගල එයා වනලැහැබට කියන්නේ ඉච්ඡානංගල. දැන් බුදුහාඳුරෝ එළ මේ වනලැහැබේ තමයි ඉන්නේ සංඝයාත් සමග බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ඉච්ඡානංගල කියන ගමේ බ්‍රාහ්මණයන්ට අහන්නට ලැබුණා නැත්නම් ඒ ගමේ වාසය කරන ජනතාවට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා. දැන් බුදුහාඳුර බුද්ධත්වයටපත් වෙලා අලුතමනේ. ඉතින් ඒ නිසා මේ ගමට පාඩේ පළමු වතාව. ඉතින් උන්වහන්සේගෙන ආරංචිය හම්බ වෙනවා. උන්වහන්සේගෙන ආරංචිය හම්බ වෙනවා. උන්වහන්සේගෙන හැඳින්වීම තියෙන්නේ ඉති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථි සත්තා දේව මනසානම් බුද්ධෝ භගවා කියන මෙන්න මේ ගුණ වලින් තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. මේ බඳු ගුණ තියෙන කෙනෙක් උන්වහන්සේ. ඒ වගේ රහතන් වහන්සේලා නමක් මේ නගරයට අපේ ගමට වැඩියට පස්සේ අපි යන්නට ඕන බලන්න ඒ වගේ බලන්න යතුම් දෙයක් කියලා මේ ගමේ හිටපු මේ ඉච්ඡානංගල ගම්වාසියන් එකතු වෙලා ආහාර පාන ආදිය සූදානම් කරගෙන බුදුරජාණන් වහන්සේටත් සංඝයාටත් ඇතිවන පරිදි හදාගෙන ගියා සූදානම් වෙලා දැන් යනවා වනයේට කලේ එදා හැන්ද වෙලා තිබුණේ ඉතින් ඒ නිසා දැන් ඇතුල් වෙන්න වෙලාව නෙවෙයි වනලැහැබට ඒ ඇත්තු ගම වනලැහැබ අසල කඳවුරු බැඳගෙන දැන් ඉන්නවා හෙට උදේ පාන්දරම ඊළඟ දවසේ උදේ පාන්දරම මේ දාන එහෙම සූදානම් කරගෙන යනවායි කියලා. ඉතින් මහජනයා එකතු වුණාට පස්සේ මහා ගෝසාවක් ඇති වෙනවා කියන එක 아무තු දෙයක් නෙවෙයිනේ. මහා ගෝසාවක් යනවා. බුදුරජාණන් වහන්සේ නාගිත හාමුදුරුවන්ගෙන් අහනවා නාගිත මොකද්ද අය මහ විශාල ගෝසාවක් ඇහෙන්නේ? ඒක විස්තර කරන්නේ කේවට්ටාමඤ්ඤේ මච්චබන්දකා කියලා. හරියට අර මාළු දැල්ලා දින අය කෑ ගහනවා වගේ කෑ ගහන්නේ කවුද කියලා. එතෙන්දී නාගිතහඳුරෝ කියනවා ස්වාමීනි මේ ඉච්ඡානංගල ගම්වැසි ජනතාව බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝයා වැඩමින් කළාය කියලා ආරාන්ති අහලා ආහාර පාන දානමාන ආදී සූදානම් කරගෙන ඇවිල්ලා මේ ඉන්නවා. ඒගොල්ලෝ හෙට උදේම බුදුරජාණන් වහන්සේ සංඝයා සඳහා මේ දාණය සූදානම් කරගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒකටයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ මා මේ කලින් සඳහන් කරපු පාඨයෙන් කියවිච්ච කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. මාහං නාගිත යසේන සමාගමෝ මාච මයා යසෝ නාගිත මාහං නාගිත යසේන සමාගමෝ ඔය කියන යස ඉසුරු ඔය සැප සම්පත් ඔය තියෙන ලාභ සත්කාර තියෙන තැනට මාව ගෙනියන්න එපා. ඒ වගේම මාච මයා යස ඔය යසස මා ළඟට ගේන්නත් එපා. ඔය යසස මා ළඟට ගේන්නත් එපා. මායේ යස තියෙන තැනට ගෙනියන්නත් එපා. ඇයි එහෙම කියන්නේ? යෝකෝ නාගිත නයිමස්ස නික්කම සුකස පවිවේක සුකස උපසම සුකස සම්බෝධ සුකස නිකාමලාභී අකිච්චලාභී අකච්චලාභී නාගිත මම වගේ යම් කිසි කෙනෙක් මේ කියන නයිස්ක්‍රම්ම සුවය නයිස්ක්‍රම්ම කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වී යාමේ සුවය කාම පංචකාමයන්ගෙන් මේ ලෝකාමිසයෙන් වෙන් විලා සිටීමේ සුවය ඒ වගේම පවිවේක සුවය පවිවේක කියලා කියන්නේ විවේක කියලා කියන්නේ වෙන්වීම කියන එකයි විවේක කියන එක තේරුම. පවේක කියලා කියන්නේ කුසල අදහසකින් යහපත් සිතින් নিরপেক্ষව කිසිවක් අපේක්ෂා කරන්නේ නැතුව විමුක්තිය ලබන අදහසින් නිකුත් ගිහිල්ලා සිත দমনය කරගෙන වාසය කරන එකට සිතත් ඒ කියන්නේ කායික විවේකයයි මානසික විවේකයයි දෙකම ඇතුව වාසය කරන එකට කියනවා පවිවේක සුවය. මේ පවිවේක සුවය උපසම සුඛය. උපසම සුඛය කියලා කියන්නේ මේ සිත සංසිඳවා ගැනීමෙන් කෙලෙසුන් නිවා ගැනීමෙන් ඇති කරගත්තා වූ සුවය. සම්බෝධ සුවය මේ සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධ කිරීමේ සුවය මේක මම වගේ කවුරු හරි කෙනෙක් නිකාමලාභී નિરાයාසයෙන් ලබන කෙනෙක් නෙවෙයි නං අකිච්චලාභී කරදරයක් නැතුව ලබන කෙනෙක් නෙවෙයි නං අකසිරලාභී දුකක් නැතුව ලබන කෙනෙක් නෙවෙයි නං මම වගේ එහෙම ලබන කෙනෙක් නෙවෙයි නං අන්න ඒ පුද්ගලයා සෝතං මීල සුඛං ඔය කියන මීල සුවය. ඒකට ලා පාවිච්චි කරන වචනේ මේ කාම සම්පත, කාම සැප මේ කියන ලාභ සත්කාර ආහාර පාන ආදී දේවල් වගේම ආලාභ සත්කාර ප්‍රශංසා මේක බුදුහාඳුර වදාරන්නේ මීලසු අසුචි සුවයක් කියලා. ගඳ ගහන සුවයක් අපිරිසිදු සුවයක් අසුචි සුවයක් කියලා අසුචි කියන වචනේම ඒ වගේම මිද්ද සුඛං මේ කාමයන්ගේ ඇලී ගලී වාසය කරනකොට පුද්ගලයෙක් බොහොම අලස වෙනවා කම්මැලි වෙනවා ඒ නිසා අලස සුවයක් මේක මොකද්ද ලාභ සක්කාර සිලෝකං මේ කියන ලාභ සත්කාර සහ ප්‍රශංසා මේ කියනක කැමති වේවි එහෙම කෙනෙක් නම් කවුද මම වගේ මේ කියන නිවන් සුවය මේ වගේ පවිවේක සුවය මේ වගේ උපසම සුවය ඒ වගේම මේ කියන විදිහේ හම්බෝධිය ලැබීමේ සුවය ලබාපු නැති කෙනෙක් නම් ඕකට කැමති වේවි. ඒ නිසා නාගිත උතෙන්ට මා ළඟට ඔය ශාබ සත්කාර ගේන්නත් එපා, වෙරසිසුරු ගේන්නත් එපා, මාව එතනට ගෙනියන්නත් එපා කියලා බුදුරජාණන් වහන්සේ එතකොට දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච පළමුවෙනි අවස්ථාවේ ඒ ආසන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක්. දැන් මේ ලාභ සත්කාර අරගෙන මේ මහජනයා උන්වහන්සේට සහ සංඝයාට අරන් එනවයි කිව්වට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා උන්වහන්සේලා පින්ඩපාතයෙන් බොහෝ විට යැපෙන්නේ පින්ඩපාතය කරගෙන ඉන්න එක තමයි මේ ශාසනයේ ඉහළම ජීවිතය ඉතාම වටිනාම ජීවිතය කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම ඉන්න උන්වහන්සේලාට ලාභ සත්කාර අරගෙන ළඟට එන එක බුදුරජාණන් වහන්සේ මුලදී ඉවසුවේ නැහැ. මුලදී කැමති වෙලා නැහැ ඒකට. ඒක තමයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම වදාළම නාගිතහාඳුරු උපස්ථායක නාගිතහාඳුරු කියනවා අදිවාසේතු බන්තේ භගවා අදිවාසේ සුගතෝ අදිවාසන කාලෝ දානි බන්තේ භගවතෝ ස්වාමීනි ඉවසාව දාරණු මැනවි සුපතයන් වහන්සේ ඉවසාව දාරණු මැනවි දැන් ඔබ වහන්සේට භාගතුන් වහන්සේට දැන් ඉවසන්න වෙලා තියෙනවා යේන යේන යෝදානි භගවතෝ බුදුරජාණන් වහන්සේ දැන් මොන මොන පළාතට ගියත් මේ ඒග ඒ පලාතේ ඉන්න බ්‍රාහ්මණ ගෘහපතිවරු ගම්නියම් ගම් වැසි ඔක්කොම දෙනා දැන් ඔබ වහන්සේ යන පැත්තටම තමයි පුද පූජා අරගෙන එන්නේ. හරියට කියනවා නම් කඳු මුදුනක් කඳු මුදුනකට වැස්ස වැස්සම ඒක නියම් පහත් බිම් කරා ගලාගෙන යනවා වගේ නිම්නයන් බලා ගලාගෙන යනවා වගේ ඔබ වහන්සේ යණ යන තැනට දැන් මේ සියලුම බුදු පූජා අරගෙන විශ්ව වෙනවා මේකද බුදුහාඳුරු ලෝකේ පහළ වුණා මෙච්චර කාලයක් දුටුවේ නැති මේ වගේ ගුණයෙන් යුක්ත බුදු ශාස්ත්‍රූරයන් වහන්සේ කෙනෙක් පහළ වෙලා තියෙනවා කියන එක ආරංචිය ලැබිලා දැන් අර සියලුම දෙනා දැන් මේ පැත්තට හැරීගෙන එනවා ඉතින් ඒ නිසා ස්වාමීනි මේක දැන් ඉවසන්න වෙලා තියෙනවායි කියලා දැන් මේ සිද්ධියත් එක්ක අරන් බලනකොට දැන් මෙතන අපි මුල් අපි සඳහන් කළා දැන් බුදුරජාණන් වහන්සේගේ අපි කියන්නේ නිදර්පේක්ෂක ගුණය කියන එකනේ. ඒකට බුදුරජාණන් වහන්සේ මුලදී කල්පනා කරලා තියෙන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුනිවරයෙක් වශයෙන් සැලෑබදව එහෙම නැත්නම් විවේකව හුදකලාව වාසය කරන්න මේ ගමෙන් නගරයෙන් වෙන් වෙලා වාසය කරන්නේ. එසේ ඉන්න ගමන් අර ඉස්සර තාපසයෝ හිටිය වගේ පැරණිය තවුසන් ජීවත් වුණා වගේ එහෙම ඉන්නකොට ඒ උන්වහන්සේලාගේ ශ්‍රාවකයෝ ඒ වටපිට ඒ වටා ඒ වගේම කැලේ වාසය කරાવી කැමති කෙනෙක් ඇවිල්ලා ඒ ශාසනය මහානදම් පුරලා මේ විමුක්තිය සකස් කරගනීවි කියලා. එහෙම නැතුව මේ විහෙර විහාර පන්සල් හදලා නගරවදට ඇවිල්ලා නාගරිකව ජීවිත ගත කරන්න දැන් පසුකි පසු කාලයක් එනකොට අපි දන්නවා සවැත් නුවර රජගහ නුවර මේවා ඉතින් මහ විශාල ආරාම හැදුනානේ. ඒ වගේ එකක් උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් ඉඳලා නැහැ. ඒකයි නාගිත හඳුරන්ට කියන්නේ නාගිත මේක මට ගේන්න එපායි කියලා. හැබැයි නාගිත හඳුරු කියනවා ස්වාමීනි දැන් දැන් ඔබ වහන්සේට මේක ඉවසන්න වෙලා තියෙනවා අය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැතුව තවදුරටත් නාගිත හඳුරු මේ කොච්චර කිව්වත් හඳුරු වදාරනවා ඊට පස්සේ ඒක ආදීනෝ කියන්න පටන් දේශනා කරනවා. නාගිත මෙන්න අසිත පීත කායිත සායිතස්සකෝ නාගිත උච්චාර පස්සාව තස්ස නිස්සංගෝ ඔය ලාභ සත්‍චාර කියන්නේ මොනවද අපි හිතමු කන බොන දේවල් කියලා ඔය කන බොන ලෙවන කියන ඔය සියලුම ආහාරවල අවසානයේ මොකද්ද ප්‍රතිඵලය මල මූත්‍ර විතරයි ඒ වගේම පියාණං කෝ නාගිත විපරිණාමඤ්ඤත භාවා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්වා ඒසේ ඒසෝ තස්ස නිස්සංගෝ අපි ප්‍රිය දේවල් කියලා කියමු ප්‍රිය වස්තු තියෙන්න පුළුවන් ප්‍රිය පුද්ගලයෝ ඉන්න පුළුවන් තමන්ගේ දූ දරුවෝ දෙමාපියෝ ඒ වගේම ප්‍රිය වස්තු ගෙවල් දොරවල් යාන වාහන තියෙන්න පුළුවන් ඔයෝ ප්‍රිය දේවල් ඕවා වෙනස් වුණාම කැඩුනම බිඳුනම නැති වුණාම මැරුණාම වෙනස් වෙලා ගියාම ඇති වෙන්නේ ශෝකයයි වැළපීමයි හඬා වැළපීමයි ඕක තමයි ඒකේ ප්‍රතිඵලය ඒ නිසා ලාභ සත්කාර කියලා කියන්නේ අන්තිමට ඔන්න ඔච්චරයි ඉතුරු වෙන්නේ ඒ නිසා නාගිත මගේ ළඟට ඔය කියන ප්‍රසාදාභ සත්‍යාර ගේන්න එපාය කියලා. එතකින් නවතින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. එතන ඉඳලා තවත් දුරට මේ අනාගත හාමුදුරුවෝ මේක හරි වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ ඒක විඳින්න අකමැති වුණා විතරක් නෙමෙයි. එහෙම ඉන්න අතරතුරේ උන්වහන්සේ බලාපොරොත්තු ඊළඟට මේ සංඝයාට තමන්ගේ ශ්‍රාවකයන්ට මේකෙන් මිදිලා මේ කියන ලාභ සත්කාර වලින් මුදවා ගැනීම සඳහා උන්වහන්සේ මේ කියන සූත්‍රයේ එතෙන් සිට උන්වහන්සේ කරුණු දේශනා කරනවා. උන්වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. නාගිත දැන් මේ මේ සූත්‍රයේ දේශනා කරන අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වලා උන්වහන්සේ ලෝකයා වෙත මහා කරුණාවෙන් ධර්ම දේශනා කරමින් ගම්තනව් වලට වඩිමින් මේ ඉන්න වෙලාව. ඉතින් උන්වහන්සේ එහෙම එහෙම හිටියොත් හරිද එහෙම නැත්නම් එහෙම මේ විදියට මේ කැලේට වෙලා හිටියොත් හරිද නැද්ද කියලා අපිට අපිට හිතෙන්න පුළුවන්. ඒකනේ කල්පනා කරන්න පුළුවන්. මේකේ ඊට වැඩි ගැඹුරක් තියෙනවා මේ ප්‍රකාශේ. බුදුහාමුදුරුවන්ට ලාභ බුදුහාඳුරෝ ලාභ සත්කාර ලැබුණයි කියලා බුදුහාඳුරු නරක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණය හෝ උන්වහන්සේගේ සීලය හෝ උන්වහන්සේ කිසිවක් වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේක ඊළඟ પરම්පරාවට, ඒ කියන්නේ ශ්‍රාවක પરම්පරාවට ශ්‍රාවකයන්ට දෙන උපදේශයක් විදියට තමයි තියෙන්නේ. ශ්‍රාවකයන්ට මේ ලාභ සත්කාර වලට විජු වෙන්න එපා, ඒ පැත්තට හැරෙන්න එපා. අර අඤ්ඤාහි ලාභෝ පිනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඥාය බිකු බුද්ධ ශ්‍රාවකෝ සක්කාරං ආභිනන්දේය විවේකමන බ්‍රූහේ කියලා වදාලා. අඤ්ඤාහි ලාභෝ පනිසා. ලාභ වල ලාභ ලෝභ ලැබීම කියන එක වෙනම එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිර්වාණ ගාමිනී මාර්ගය කියන එක තව එකක්. ඒව මේතන් අපි මේ කාරණේ තේරුම් අරගෙන බුද්ධ ශ්‍රාවකෙක් කරන්න ඕන සක්කාරා ලාභ සත්කාර ඉවසන්න එපා පුළුවන් තරම් ඒකෙන් විවේකයෙන් ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ කියන විදිහ. මෙතෙන්දී මේ ඒ වගේම දේශනාව පටන් ගන්නවා ඊළඟ ත්‍රිත දේශනා කරනවා නාගිත මට ඔන්න මම මට පේනවා මේ ගමේ වාසය කරන භික්ෂුවක් ගාමන්ත විහාරයේ සමාහිතන් ඉන්නම් මේ භික්ෂුන් වහන්සේ සමාධිගත වෙලා ඉන්නේ සමාධිය කිව්වම ධානයක් අපි හිතමු ධානයක් ලැබලා ධානලාභීව ඉන්නේ. මේ ධානලාභී භික්ෂුව ගමේ ඉන්නවනකොට මට හිතෙනවා කොයි වෙලාවක හරි ආරාමිකෝ. ඒ පන්සලේ ඉන්න ගිහි කෙනෙක් හරි සමනුද්දේශෝ සාමණේර කෙනෙක් හරි නිසා අර භික්ෂූන් වහන්සේගේ ධානයෙන් පිරිහෙන්නට ඉඩ තියෙනවා. ගමේ ඉන්න අය කියලා කියන්නේ ග්‍රාමයේ වාසය කරන අය කියන්නේ එතන කාමයන්ට ආකරයක් වූ තැනක්, කම්සප විදින මිනිසුන්ගෙන් පිරිච්ච තැනක්. ඒ නිසා ග්‍රාමාන්ත විහාරයක වාසය කරනකොට ධානලාභියෙක් වුණත් කොයි වෙලාවෙ අනිත් පැත්තට හැරෙයිද කියලා කියන්න බැරි කියලා බුදුහාඳුරු කියන්නේ. ඒ නිසා වදාරනවා ඒ නිසා ඒ ග්‍රාමාන්ත විහාරේ ගමේ වාසය කරන භික්ෂුව ධානලාභී හිතුව හිටියත් කොයි වෙලාවක හරි අර කියන ශ්‍රාමණේර කෙනෙක් නිසා හෝ එව නැත්නම් පන්සලේ ඉන්න අඩු මතයෙන් පන්සලේ ඉන්න ගිහි කෙනෙක් නිසා හරි අර ධානයෙන් පිරිහෙවි කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ භික්ෂුව මම කැමති නෑ. ග්‍රාම වාසී වාසය කරනවට. ග්‍රාමාන්ත විහාරයක වැඩ ඉන්නවට. ඊළඟට බුදුහාඳුර වදා කරනවා තවත් භික්ෂුවක් ඉන්නවා අරඤ්‍යකම් ආරණ්‍යක භික්ෂුන් වහන්සේ කෙනෙක් වනගතව වාසය කරන භික්ෂුණා. උන්වහන්සේ අරඤ්‍යයේ පචලායමානං ඉසින්නා. අරඤ්‍යයේ හිටියට කිසිම වීරයක් ධෛර්යයක් නැහැ. මොහොත නිදාගෙන ඉන්නේ. වැඩිපුර නිදාගන්න එක තමයි කලේ ඉඳන් මේ මේ ස්වාමීන් වහන්සේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුව කොයි වෙලාවක හරි මේ කියන නිද්දා කිලමතන් විරෝධෙත්වා මේ නිදිමත ගතිය දුරු කරලා අරඤ්‍ය සංඥා මානසිකත්ව අරඤ්‍ය සංඥාව වඩලා ඒකත්වං ඒකත් සංඥාව ඇති කරගනීවි කොයි වෙලාවක හරි මේකෙන් මිදේවි කියලා. ඒක මොකද බුදුහාඳුර වදාරනවා අර ග්‍රාමාන්ත ග්‍රාමයේ වාසය කරන භික්ෂුව ධානලාභියෙක් ග්‍රාමයේ ගමේ ඉන්නවට මම කැමති නැහැ. නමුත් යම් භික්ෂුවක් වනගත වෙලා ඉන්නව නිදාගෙන. ඒ භික්ෂුව ගැන මට හිතෙනවා මොකද ඒ කැලේ නැහැ මේ භික්ෂුන් වහන්සේව පොළඹවා ගන්න කිසිම දෙයක්. කැලේ කියලා කියන්නේ ගස් ගස්වැල් සතු සතු විතරයි ඒකේ ඉන්නේ. ඒ නිසා මේ කාමයට පොළඹවා ගන්න තැනක් නෙවෙයි එතන. ඒ නිසා මම මේ භික්ෂුව නිදාගෙන හරි කමන්නේ නැහැ. කැලේ ඉන්න එකට මම සතුටු වෙනවා මොකද කොයි වෙලාවක හරි උන්වහන්සේ අනිත් පැත්තට ඔය කියන වෙන පැත්තට හැරෙන්නේ නැහැ. හැරෙනවා නම් උන්වහන්සේට තියෙන්නේ ඒ කියන අරණ්‍ය සංඥාව මෙනෙහි කරලා මේ කියන නිදිමත දුරු කරලා වාසය කරයි. මේ මේක තියෙන හරි අපූර්ව වචනයක් අරඤ්‍ය සංඥාව කියලා. මේ භික්ෂුන් වහන්සේ නිදිමත දුරු කරලා අරඤ්‍ය සංඥාව දුරු වර්ධනය කරගනීවි අරඤ්‍ය සංඥාව වඩාවි කියලා. මොකද මේ අරඤ්‍ය සංඥාව කියලා කියන්නේ? රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමිස්සන්ති නතේකාම ගවේෂිනෝ කියලා ධම්මපද ධම්මපට පාඨයක් තියෙනවා. අරන්නේ කියන එක බොහොම සුන්දරයි. රමණ යප්තන රමති යන හැබැයි මේකට මිනිස්සු වැඩි කැමති නැහැ. කැලේට ගිහිල්ලා බලලා නම් ඒ මිනිස්සු කලේ ඉන්න වැඩි කැමති වෙන්නේ නැහැ. විතරාගාරමිසන්ති කැලේට කැමති රාගය දුරු කරපු ඇත්තෝ. මොකද එනතේ කාම ගවිසන ඒගොල්ලෝ කම්සප සොයන අය නෙමෙයි. එහෙමනම් ඇයි මිනිස්සු කැමති නැත්තේ කැලේට මිනිස්සු කම්සප හොයන අය. ඒගොල්ලෝ කැමති ගමට නගරයට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අර ගමේ ඉන්න ධානලාභීව ඉන්න වික්ෂුවට වැඩිය ඒ වික්ෂුව ගමේ ඉන්නවට මම කැමති නැහැ ධානලාභීව නමුත් අර වික්ෂුව කැලේ වාසය කරන්නේ නිදිමතව නිදිගත ගතියෙන් ඒ වික්ෂුව මං කැලේ ඉන්නවට මං කැමතියි මොකද කොයි වෙලාවක හරි වෙන්න තියෙන දේ එක මොකද්ද ඔය නිදිගම්මත ගතිය දුරු කරලා අරණ්‍ය සංඥාව මෙනෙහි කරાવી කියලා. ඉතින් මෙන්න මේ නිසා ඊළඟට නැවත තවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා තවත් භික්ෂුවක් ඉන්නවා ආරණ්‍යකව අසමාහිතව. අසමාහිතව කියලා කියන්නේ සමාධියක් නැතුව. දැන් අර ස්වාමීන් වහන්සේ නිද නිදා වැටෙමින් හිටියේ. මේ භික්ෂුන් වහන්සේ ගැන කියන්නේ අසමාහිතව සමාධියක් නැතුව ඉන්නවා. ඉතින් මම කල්ප බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මා හිතනවා නාගිත මේ භික්ෂුව කොයි වෙලාවක හරි ඒ තමන්ගේ සමාධිගත නොවූ සිත සමාධිගත කරගනීවි. ඒ වගේම සමාධිගත වූ සිත රැකගනීවි කියලා. මොකද කැලේ දෙකම කරන්න පුළුවන්. එතන ඉඳගෙන ආය සමාධියෙන් පිටදන්න සමාධිගත නොවූ සිතක් නම් විවේකස් තියෙන නිසා කාමයට පොළඹවන කිසිවක් නැති නිසා අරණ්‍ය වාසයේ කෙනෙකුට සමාධිගත වෙන්න පහසුයි. ඒ වගේම ඒ ගත්තා වූ ඇති කරගත්තා වූ සමාධිය ආරක්ෂා කරගන්නත් එතනට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුව තව තවම ඇති කරගත්තේ නැති සමාධිය ඇති කරගෙන ගණීවි ඇති කරගත්තා වූ සමාධිය ආරක්ෂා කරගනීවි කියලා තුන්වෙනි භික්ෂුන් වහන්සේ කෙනෙක් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා හතරවෙනි භික්ෂුන් අරණ්‍යක උන්වහන්සේත් අරණ්‍යයේ ඉන්නේ හැබැයි උන්වහන්සේ සමාධිය ලැබලා ඉන්නේ සමා සමාධියකටපත් වෙලා ඉන්නවා ධර්මයට ධානයකටපත් වෙලා ඉන්නවා දැන් ධානයකටපත් වෙච්ච භික්ෂුන් වහන්සේ නම් ඊළඟට එතන ඉඳලා මොකද කරන්න තියෙන්නේ අයමුත්තං වාචිත්තං විමුච්ඡති. තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මිදුන් නැත්නම් මිදින මිදෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විස්කම්බන වශයෙන් මිදීම අනිත් එක තමයි සමුච්ඡේද වශයෙන් මිදීම සමහර වෙලාවට ධානයේකින් විස්කම්බන වශයෙන් තව ඉදිරියට ඉදිරියට ඉදිරියට ප්‍රථම ධාන ද්විතීය ධාන තෘතීය ධාන චතුර්ථ ධාන වශයෙන් ගිහිලා සමහර වෙලාවට ආකාසානංචයතන වශයෙන් මේ අෂ්ට විමෝක්ෂය දක්වාම විමෝක්ෂ 8ටම අනුව පිළිවෙලෙන් ගිහිල්ලා කෙලෙසුන්ගෙන් මිදීම එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම විදර්ශනා වඩලා සහ මුලින්ම සමුච්ඡේද කියලා කියපු කෙලෙසුන් සියලු දේවල් සාමන කරලා විමුක්තිය. එතකොට මේ කියන චේතෝ විමුක්තිය හරි පඤ්ඤා විමුක්තිය අර අෂ්ට විමුක්ෂයට අනුව ධානලාභීව කෙලෙසුන් මුදවන එකට කියනවා චේතෝ විමුක්තිය කියලා. එතනින් හිතේ කෙලෙස් යටපත් කර ගැනීම පමණයි එතන කරන්නේ. ඒ වගේම විදර්ශනා වඩලා සහ මුලින්ම කෙලෙසුන්ගෙන් මිදීමට කියන්නේ පඤ්ඤා විමුක්තිය. කියන්නේ ප්‍රඥාවෙන් මේ කෙලෙස් දැකලා ඒවා පහ කරලා සම්පූර්ණයෙන් මිදෙන එකට බුදුහාඳුරු වදාරනවා මේ භික්ෂුව තවම විමුක්තියටපත් වෙලා නැත්නම් විමුක්තියටපත් වේවි. පත්වෙච්ච විමුක්තිය ආරක්ෂා කරගනීවි කියලා. ඒ කතාවෙන් තමයි පේන්නේ පත්වෙච්ච විමුක්තිය ආරක්ෂා කරගන්නවායි කියන එක අර රහතන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය එකක් නෙවෙයි. උන්වහන්සේ ආපහු අනිත් පැත්තට විමුක්තිය නැති වෙන්නේ නැහැ. පත් වූ විමුක්තිය ආරක්ෂා කරගන්න වෙන්නේ අර ධානලාභී කෙනෙකුට. ඒ නිසා ධානලාභියෙක් නම් ඒ පත් වූ විමුක්තිය ආරක්ෂා කරගැනීමේ චේතෝ විමුක්තිය ප්‍රඥා පඤ්ඤා විමුක්තිය ලැබුණ නැති රහත් කෙනෙක් රහත් භාවයට ප්‍රඥා විමුක්තියට පත් වේවි කියලා. ඒත් මොකක් නිසාද මේ අනන්‍ය වාසය කිරීම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දක්වා ඒ නිසා අරණ්‍ය වාසය හොඳයි ඒ භික්ෂුව මම අරණ්‍ය වාසය කරනවට කැමතියි. දැන් අපි අපි දැක්ක හතර දිනක්. පළවෙනි කෙනා පළවෙනි භික්ෂුන් වහන්සේ ගාම ගමේ වාසය කරනව සමාධිගතව. උන්වහන්සේගේ ජීවිතයට බුදුහාඳුර කැමති නැහැ. ඊළඟට තුන් දිනක් ගැන කිව්වා අරණ්‍යයේ ඉන්න නිදාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම සමාධිගත නොවූ කෙනෙක් ඉන්නවා. සමාධිගත වූ කෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාම අරණ්‍යයේ ඉන්නවට බුදුහාඳුර කැමතියි. ඊට පස්සේ කතා කරනවා තව එක්කෙනෙක් ඉන්නවා තව භික්ෂුවක් ඉන්නවා ගාමන්ත විහාරේ ගමේ වාසය කරන්නේ ලාභ සත්කාර බොහෝ ලබන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලාභ සත්කාර ලබන මේ භික්ෂුව කොයි වෙලාවක හරි මේ ලාභ සත්කාර වලට කැමති වෙලා විවේක වාසය අරණ්‍ය වාසයට වාසයෙන් ඈත් වෙලා ගම් නියම් ගම් රාජධානි වලට බැහැලා ඒ ලාභ සත්කාර මැද ජීවත් වෙන්න පටන් ගනීවි කියලා මට හිතෙනවා. ඒ නිසා ලාභ සත්කාර වලබන භික්ෂුවක් ගමේ වාසය කරනවාට මම කැමති නැත කියලා. අවසාන හතර හය වෙනි පුද්ගලයා තමයි භික්ෂුන් වහන්සේ තමයි අරණ්‍යක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා ලාභීන් සිවුරු චීවර පෙන්ඩපාත සේනාසන ආදී මේ ලාභ සත්කාර ලබන කෙනෙක් ඉන්නවා අරණ්‍ය වාසීව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ භික්ෂුන් වහන්සේ කොයි වෙලාවක හරි අර ලාභ සත්කාර අතහැර දාලා ඒ ලාභ සත්කාර වලට ඇලුම් කරන්නේ නැතුව අර අරණ්‍ය සංඥා වඩමින් ඒ වගේම මේ කියන ලාභ සත්කාර පිළිබඳ ආසාව දුරු කරලා තමන්ගේ මාර්ගඵල අවබෝධ කරගනීවි කියලා. දැන් මේ කියන කාරණා අනුව දැන් ඔබට පේනවා හය දෙනෙක් ගැන මේ පුද්ගලයන් ගැන හය පුද්ගලයෝ හය දෙනෙක් ගැන මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකෙන් හතර දෙනෙක්ම අරණ්‍ය වාසීව වාසය කරන්නේ. බුදුහාඳුරු වදා කරනවා ග්‍රාම වාසීව ඉන්න දෙදෙනාම කෙනෙක් සමාධිගතව ඉන්න එක්කෙනා අනිත් එක්කෙනා ලාභ සත්කාර ලබනවා. මේ දෙදෙනාගේම ග්‍රාමවාසය බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ අර හතර දෙනාම නිදිමතේ ඉන්න කෙනා මේ ග්‍රාමවාසියෝ ධානලාභී ඉන්නවට වැඩිය බුදුහාඳුරෝ වදාරන ඊට වැඩිය මම අගය කරන අය නිදිමතේ හරි කැලෑ වාසය කරන. දැන් මේ බුදුරජාණන් වහන්සේ ලිච්ඡානංගල වනලැහැබි ඉන්න වෙලාවේ මේ නාගිත හාමුදුරුවෝ මේ විදියට මේ කරුණාකාරණා ගෙනල්ලා කිව්වට පස්සේ ස්වාමීන් මේ කිව්වසන්න වෙලා තියෙනවායි කිව්වට පස්සේ ඇයි බුදුරජාණන් වහන්සේ එතෙන්දි වදාලේ මගේ ළඟට නාගිතෝ වගේ එන්න එපා මම ওই තියෙන දඟලට ගෙනියන්නත් එපයි කියලා කිව්වේ. ඇයි කියන එක මෙන්න මේ කාරණා මේ 6 දිනක් මේ විසුණු වහන්සේලා 6 දිනා ගැන විස්තරයෙන් පැහැදිලිව පේනවා. උන්වහන්සේ ඊළඟට නිර්මාණය නැත්නම් උන්වහන්සේ සංවිධානය කරන්න යන මේ සංඝ ශාසනය භික්ෂුන් වහන්සේලා ගම්බදව ග්‍රාමවාසීව වාසය කරනවට වැඩිය උන්වහන්සේ වදාරනවා කොහොම හරි කමන්නේ අරණ්‍ය ගාතෝ ඉන්න එක ඊට වැඩිය හොඳයි කියලා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් කාලේ තිබිච්ච ආකල්පය. මේක තමයි උන්වහන්සේගේ අවශ්‍යතාවය උනේ. දැන් මේ සියලු කටයුතු මේ කාරණා දේශනා කරලත් අන්තිමට නාගිතහඳුරු දේශනා කරන කියනවානේ දැන් මේ උන්වහන්සේට යොසන වෙලා ඇවිල්ලායි කියලා. ඉතින් දිබුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දේශනා ඊටම සංවේදීව ආඛ්‍යක් ප්‍රකාශ කරනවා. යස්මාහං නාගිත සමේ අද්ධාන මග්ග පටිපන්නෝ න කංචි පස්සාමි පුරතෝ ආමේ පච්චතෝ පාසු මේ නාගිතාන්තමස උච්චාර පස්සාව කම්මාය නාගිත ඔය කියන ලාභ සත්කාර වලට මං එපයි කියන්නේ මේ පිරිස් අර මගේ ළඟට ගේන්න එපයි කියලා කියන්නේ මෙන්න මේ නිසා මොකද්ද මොන ආගිත මම දුර ගමනක් යන්න පිටත් වෙන වෙලාවක මගේ ඉස්සරහින් යන කෙනෙකුත් මගේ පස්සෙන් යන කෙනෙකුත් නැත්නම් අඩුම වශයෙන් නාගිත මට පහසුවක් තියෙනවා මට මල මූත්‍ර ටික වත් කරගන්න. ඉස්සරහින් පස්සෙන් යන මහ විශාල පෙරහැරක් වගේ දෙනගක් ඉන්නකොට මට ඕක කරගන්න එකත් අපහසුයි කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරපු ජීවිතේ මොකක්ද උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච මූලික පරමාර්ථය මොකක්ද කියලා මේ බුද්ධත්වයට පත්වෙච්ච පළමුවෙනි අවස්ථාවේදීම මේ කියන කාලේ බුදුජාණන් වහන්සේගේ අපේක්ෂාව. හොඳයි. දැන් ඔබට තේ හිතෙනවා ඇති බුදුරජාණන් වහන්සේ මේ කියන ප්‍රකාශයෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ඒ විදිහේ කටයුත්තක් නමුත් උන්වහන්සේට කරගන්න බැරි වුණා. අන්තිමට නාගිත හාමුදුරු කියපු එක තමයි ඉෂ්ට වුණේ. උන්වහන්සේට නගරෙට ඇවිල්ලා සවැත් නුවර පූර්වාරාමයේ ජේතවනාරාමයේ ආරාමවල ඉන්න පුළුවන් වෙන්න සිද්ධ වුණා. ඒකට බුදු කෙනෙක් වශයෙන් උන්වහන්සේ අපේක්ෂා කරපු ඒ ජීවිතය ගත කරන්න උනේ නැහැ. අන්තිමට කරන්නම කරන්නම බැරි වෙන තැන තමයි බුදුහාඳුරු පෙන්වන්නේ මහා නාගිත මට ඕකෙන් වෙන්නේ අර ගමනක් යනකොට මලමූත්‍ර ටිකවත් කරගන්න බැරි තරම් වෙනවා කියන ඒ ප්‍රකාශය ඒ ප්‍රකාශයම උන්වහන්සේ කොයිතරම් අකමැත්තෙන්ද මේ ලාභ සත්කාරවල කරන් ලැබෙන එක ඉවසන්නට සිද්ධ වුණේ උන්වහන්සේ ඒක කළේ කියලා. දැන් මෙහෙම හිතනකොට අපිට හිතෙනවා ඇයි එතකොට බුදුහාමුදුරුවන්ට තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට බුදුහාමුදුරුවෝ මහා මේ ලෝකයට අනුව බුදුහාඳුරුවෝ වෙනස් වුණාද? එහෙම නැත්නම් බුදුහාඳුරුවන්ගේ ප්‍රතිපත්තාවේ වෙනසක් සිද්ධ වුණාද? නැහැ. දැන් අපිට පේනවා මේකේ උන්වහන්සේගේ ප්‍රකාශයේම උන්වහන්සේ උන්වහන්සේ වෙනස් වුණේ නැහැ. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන ගතිය මේ මනුෂ්‍ය වර්ගය සත්ත්ව වර්ගයාගේ පරිහානි යුගයේ අවසාන යුගයක මේ බුදුහාමුදුරු ලෝකෙ පහළ වුණේ ඊටාම අඩු ආයස තිබිච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 100යි 120යි අතර කාලයේදී ඒ කාලේ මිනිසුන්ගේ පිරිහීම තමයි මේ හේතු වෙන්නේ උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ කොයිතරම් අපේක්ෂාවෙන් හිටියත් පිරිහෙන යුගයකදී ඒ පිරිහෙන ජනතාව පිරිහෙන මිනිසුන්ගේ අවශ්‍යතාවයේ අනුව ශාසනය කොහොම හරි ශාසනය පතුරවගෙන මේ මිනිසුන් ගලවා ගැනීම සඳහා මේ ධර්මයේ දේශනා කරන්න ඕන එතෙන්දී මිනිසුන්ගේ අවශ්‍යතාවයට අනුව යම් යම් තීරණ වෙනස් කරන්න සිද්ධ වුණාය කියන එක මෙහෙම තියෙනවා. මේකට හරි අපූර්ව කතාවක් තියෙනවා. සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේ සද්ධම්ම ප්‍රතිරූප කියලා. මේ සද්ධම්ම ප්‍රතිරූපක රූත්‍රයේදී ඒකට මම මේ කියන්න හදන්නේ ඇයි බුදුහාමුදුරුවන්ට මෙහෙම තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න බැරි වුණේ කියන එක. දවසක් කාශ්‍යප කාශ්‍යප හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි කෝනකෝ බන්තේ හේතු කෝපච්චයෝ යේන කුබ්බේ අපතරාච ඒ ශික්ෂාපදානිය හේසොම් බහුතරාච බික්ඛු අඤ්ඤාය සම්තහින්සු ස්වාමීනි ඇයි මේකට හේතුව පෙර මේ ශාසනයේ විනය ශික්ෂාපද තිබුණේ ටිකයි පනවල තියෙන මුල් දවස් මුල් කාලේ හැබැයි රහත් වෙන අය වැඩි දැන් බහුතරා චික්කාපදාන දැන් ශික්ෂාපද පනවල තියෙනව වැඩි හැබැයි රහත් වෙන අය අඩුයි මේකට හේතුව මොකක්ද දැන් ඒකිනුත් පේන දෙයක් තමයි ශික්ෂාපද පැනිවුවයි කියලා රහත් වීම වැඩි කරගන්න හම්බුනේ නැහැ මේ කවද්ද මේ අහන්නේ බුදුහාමුදුරු ජීවමාන කාලයේදීම බුද්ධත්වයට පත් වෙලා ටික කාලයක් ඇතුළත මහා කාශ්‍යප හාමුදුරු බුදුහාමුදුරන් මේ ප්‍රශ්නේ අහන්නේ එතකොට මේ මේ කියන දේ මේ පුද්ගලයන්ගේ රහත් වීමේ අඩුව එදත් ඒ වෙනකොටත් ඇති වෙලා එතෙන්දී බුදුහාඳුරු වදාරනවා ඒවං හේතං කස්සප හෝති සත්තේසු හායමානේසු සද්ධම්මේ අන්තර්දායමානේ කාශ්‍යපය ඕක සිද්ධ වෙනවා කාරණා දෙකක් හින්දා එකක් තමයි සත්තේසු හායමානේසු සත්‍යයා ಗುಣධර්ම වලින් පිරිහෙනකොට සද්ධම්මේ අන්තර්දායමානේ සද්ධර්මය අතුරුදහන් වෙනකොට මෙන්න මේ කාරණා දෙකෙන් එකක් නිසා හෝ දෙකම නිසා සිද්ධ වෙන්න පුළුවන් එතෙන්දී බුදුරජාණන් වහන්සේ වෙන දැන් මේක බලන්න සත්වයා ගුණධර්ම වලින් පිරිහෙන කාලෙට මේ කියන රහතන් වහන්සේලා ලෝකෙ පහළ වීමත් අඩු වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ ශ්‍රද්ධා ඒ කාලේ පහළ වෙන අයගේ ශ්‍රද්ධාව අඩුයි. අඩු වෙනවා වීරිය අඩු වෙනවා සතිය අඩු වෙනවා සමාධිය අඩු වෙනවා ප්‍රඥාව අඩු වෙනවා. ඒකෝර සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය බලන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්නේ පෙරටු වෙන්නේ, පුරෝගාමී වෙන්නේ. මේ කාරණා පහ අඩු වෙනකොට මේ දැන් උදාහරණයක් විදිහට අපි නිකන් සරල උදාහරණයක් කරන් බැලුවම අපි කියනවා ඔය මේ ළමයි වුණත් දන්න දෙයක් තමයි ලිස්සන ගහ කියලා එකක් ඔය අවුරුදු සමයේට එහෙම මේ හදාගෙන විනෝදෙට අපි නගනවා පිරිසක්. ලිස්සන ගහට නගින එක්කෙනා නගින්න ගියාම කණ්ඩායමක් නේ කරන්නේ මේක. එක්කෙනා පිට එක්කෙනා නැග නැග නැග උඩහට යනවා. ගිහිල්ලා හුඟක් දුර ගියාට පස්සේ හිටපු ගමන් අර පල්ලෙහාම ඉන්න එක්කෙනා පල්ලෙහාට රූටලා આવොත් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම ටික ආයි බිමට වැටෙනවා. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ මේ සමාජයේ පිරිහීගෙන යනකොට ඒ යුගයේ බිහි වෙන අය අර රහත් වෙන්න හිතපු අයටත් රහත් වී රහත් වෙන්න උනන්දු නැති වෙන මොකද ඒ අය මේ කියන සමාජ පරිහානිය මේ යුගයට ගැලපෙන විදියට හිතන්න වෙනවා ඉබේම පෙළඹෙනවා එහෙනම් සමාජ පරිහානි යුගයක රහතන් වහන්සේලා බිහිම අඩුවේ අද නෙවෙයි මේ කතාව කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම වෙච්ච දෙයක් බුදුහාඳුර වදාරනවා ඒ නිසා මේ සත්‍යයා පිරිහීගෙන යන කාලේ සත්‍යයාගේ පරිහානිය නිසායි මේ රහත්. දැන් එතකොට දැන් මේකම උත්තරය තමයි ඇයි බුදුහාමුදුරුවන්ට අර බලාපොරොත්තු වෙච්ච වැටියේ වනගතෝ විවේකව උදකලාව මේ විහෙර විහාර පන්සල් වලට එන්නේ නැතුව නගර නගරයට එන්නේ නැතුව ඉන්න බුදුහාමුදුරන්ට බැරි වුණේ ඇයි? බුදුහාඳුරන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි සමාජයේ ඒ ඇතිවෙච්ච පරිහානිය ඒගොල්ල කැමති පෙරහැර කරගෙන විසඳ කරගෙන මහා ඉහලින් දානමාන පූජා කරමින් මහා උත්සව පවත්වමින් තියාගන්න තමයි. ඒක ඒ තමයි බුදු ශාසනය අදත් වෙලා තියෙන්නේ. ඒක තමයි මහා විශාල පින්කම් විහෙර විහාර පවත්වමින් අර ආධ්‍යාත්මික ගුණයට වඩා බාහිරව කරන දේ තමයි යගේ කරන්නේ මේක අද ප්‍රශ්නයක් නේ බැලුවම එදා ඉඳලම මේ විසුණුති ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ටත් ආපහු කැලේ ඉන්න හිතව බුදුහාඳුනට නගරෙට එන්න ඕනේ මෙන්න මේ නිසා. ඉතින් මේක තමයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා සත්‍යයා ගුණධර්ම වලින් පිරිහෙනකොට ඒ සත්‍යයෙන් පහළ වෙන්නේ රහතන් වහන්සේලාත් ඒ වගේ ඒ ඒ මට්ටමේ ඉන්න හම්බ වෙන්නේ නැහැ පල්ලෙහාට බහිනව මම අර අර ලිස්සන ගහේ උපමාවෙන් කිව්වේ ඒකයි උඩ උඩට නැගගෙන එක එක්කෙනා පිට එක්කෙනා කරට පිටියලා නැග්ගට පල්ලෙහාම එක්කෙනා රූටුලාවට පස්සේ අනිත් ඔක්කොම ටික බිමට වැටෙනවා වගේ තමයි. ඒ නිසා කොච්චර වීරය දහිරින් දාලි ඉවර වෙලා ඉහළට යන්න හැදුවත් සමාජ පරිහානියටපත් වෙච්ච සමාජයක රහත් භවයේ රැඳෙන්න එතෙන්ට යන්න හම්බ වෙන්නේ නැති වෙනවා. එහෙම දේශනා කරලා ඊළඟට බුදුහාඳුර දේශනා කරන මෙතන කාරණා දෙකක් නේ. එකක් තමයි සත්‍යේසු හාය මානිසෝ අනිත් එක සද්ධර්මයේ අන්තර්දාන. සතුරුද්දන් සද්ධර්මයේ අතුරුදහන් වෙන එක. <coughs> බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතෙන්දී නනතාව කස්සප සද්ධම්මං අන්තදා. සද්ධර්මයන් අතුරුදහන් වෙන්නේ නැහැ. යාවන සද්ධම්ම ප්‍රතිරූපකම් ලෝකයේ උපජ්ජති. මේක මෙන්න මේ කතාව හරියට මේ අද මේ දවස්වල වෙලා තියෙන මේ සිද්ධිමාලාව බුදුහාඳුරු දැකලා වදාලා වගේ පේන්නේ මේ කාලෙත් සද්ධර්මයේ වගේ එකක් ප්‍රචාරය වෙගෙන යනවා. බණ වගේ එකක් පිරිසක් එකතු වෙලා රහතන් වහන්සේලා කියලා නමකුත් ගහගෙන පිරිසක් ගියාගෙන යන බණ වගේ එකක් කියන්නේ. හරියට බණ වගේම තමයි. ඒකට බුදුහාමුදුරු දෙන වචනේ තමයි සද්ධම්ම රප්පතිරූපක. මේ සද්ධම්ම පතිරූපකයක් සද්ධර්මයේ වගේ එකක් ලෝකෙ පහළ වෙනකන් සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මතක තියාගන්න ඕන මේ සද්ධර්මයේ විනාශ වෙන තැනට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට උදාහරණයක් බුදුහාමුදුරු පෙන්නනවා. රත්තරන් ලෝකේ භාවිතයෙන් ඉවත් වෙන්නේ නැහැ. රත්තරන් වගේ එකක් පහළ වෙනකන්. අර අපි ඉමිටේෂන් කියලා කියන්නේ. දැන් හුඟක් වෙලාවට පාරේ යන මිනිසුන් අරන් බැලුවොත් මේ බෙලිය බෙල්ලවල වල තියෙන නියම රත්තරන් නෙමෙයි. ඉමිටේෂන් ඒවා තියෙන්නේ. ඒ මොකද ඒ නිසා ඒවා භාවිතය නිසා හුඟක් ඒවා බැංකුවල රත්තරන් තියෙන්නේ මිනිස්සු පෙල්ල පැලඳගෙන යන ඉමිටේෂන් ඒවා. ඉතින් ඒ නිසා සද්ධර්මයේ රත්තරන් වගේ එකක් තියෙනකොට රත්තරන් භාවිතයෙන් ඉවත් වෙලා යන වගේ සද්ධර්මයේ වගේ එකක් එනකොට මේ කියන සද්ධර්මය අතුරුදහන් වෙලා යනවා අය කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ව වදාරනවා නකෝ කස්සප පටවි ධාතු සද්දම්මං අන්තර්දාපේ කාශ්‍යපය මේ සද්ධර්මය අතුරුදහන් කරන්නේ පටවි ධාතුව නෙවෙයි. කියන්නේ මහ පොළොව පෙරළුණාට එහෙම නැත්නම් කියන භූමිකම්පා වුණාට සද්ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ. නා ආපෝ ධාතු අපි දැක්ක සුනාමි වගේ ඒවා ඇවිල්ලා ධර්මයේ මතුණා මිසක් අතුරුදහන් වුණේ නැහැ. ආපෝ ධාතුව නෙවෙයි. තේජෝ ධාතු ගින්නෙන් දියෙන්නේ මේ මේ සද්ධර්මය අතුරුදහන් වෙන්නේ. වායෝ ධාතු සුළුසුලන් වලින් නෙවෙයි අතුරුදහන් වෙන්නේ. අතකෝ ඉදේවතේ උපජ්ජන්ති මොග පුරිසා මේ ශාසනයේ ඇතුළෙම පහළ වෙනවා හිස් පුරුෂයෝ වගේක් මේ සද්ධර්මය අතුරුදහන් කරවන මෙන්න මේ විපත්තිය දැවිලා තියෙනවා මේ විසක් සමය වෙලා තියෙන නිසා ඒක මතක් කරගන්නට ඕන දැන් ලංකාවිතා විපත්ති කරදායක තත්වයකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේක මොකද අද බුද්ධ ශාසනය යටපත් කිරීමේ ලෝක ව්‍යාපාරයක් තියෙනවා මේක විවිධ මුහුණු වලින් ලංකාවේ ක්‍රියාත්මක වෙගෙන ආවා. අන්තිමට කර ඒ එකක්වත් හරි ගියේ නැහැ. දැන් සූක්ෂම උපක්‍රම දෙකක් යොදලා තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ මේක හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ වහන්සේ මේ බුද්ධ ආගම දාර්ශනික වශයෙන් විමදැමීම. දෙක බුදුරජාණන් මේ ශාස්ත්‍රවරයා නම් ඇත්ත වශයෙන් බුදු කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ කියන තැනට ගේන්න. ඒක මම කෙටියෙන් මේ වෙලාවේ හැටියට මතක් කරන්නම්. දාර්ශනික වශයෙන් බිඳ දැමීම කියලා කියන්නේ මේ අත්තු කියලා තියෙනවා මේ අනිච්ච කියලා කියන්නේ අකමැති බව කියලා. අනිච්ච කියන්නේ తాවකාලික බව නෙවෙයි. අකමැති බව නිත්‍යයි. ඒකට මේගොල්ලෝ කියන අකමැති බව අප්‍රිය කර බව තමයි අනිච්ච කියලා කියන්නේ. ඉතින් මේකට අරගෙන තියෙනවා දැන් අත්ත වශයෙන්ම මේක හුඟක් මේ හරියටම තේරුම් ගන්න නැහැ. මේ කවුරුත් දන්න තැනක් තමයි දස සංඥාව තියෙනවා. දස සංඥාව ගිරිමාන සූත්‍රයේ අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝක යන විද සංඥා සබ්බ සංකාරයේ සෝනිච්ච සංඥා දස සංඥාවේ අනිච්ච සංඥා දෙකක් තියෙනවා පඩමෙන් පටන් ගන්නෙ අනිච්ච සංඥා අනිච්ච සංඥා කියලා කියන්නේ රූපං අනිච්චං වේදනා අනිච්චා කියලා රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි ඒ කියන්නේ මොකද්ද මේක తాවකාලිකයි එතකොට දහවෙනි නවවෙනි එක තියෙනවා ගාන කියනවා සබ්බ සංකාරයේ සෝනිච්ච සංඥා නවීනීක. සියලු සංස්කාරයන් පිළිබඳ මොකද්ද? සබ්බ සංකාරයසු අට්ඨියති හරායති ජීවිතති. සියලු සංස්කාර ධර්මයන් පිළිකුල් කරයි ඒක බැහැර කරයි ඒක ඉවත් කරයි. අන්න අකමැති. අකමැති බව නිසා අනිත්‍ය අනිච්ච කියන තේරුම තියෙන සංඥාවකුත් තියෙනවා ද සංඥාවේ. ඒක එළියට අරගෙන මේ කට්ටිය යටපත් කරලා තියෙනවා මොකද්ද? පළවෙනි අනිච්ච සංඥාව කියන්නේ නැහැ. මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ චූල සීහනාද සූත්‍රයේදී වදාරනවා මහණෙනි මේ ලෝකේ සියලුම ආගම් ආත්මවාදී බුද්ධ ආගම පමණයි ආත්මය බැහැර කරන එකම ආගම බය නැතුව මහදලා සිංහනාද කරන්න කියලා චූල සීහනාද සූත්‍රයේ වදාරනවා මෙන්න මේක තමයි අල්ලගත්තේ මේ පිරිස මේ ආත්මය බුදුරා බුද්ධ ආගම අනාත්මවාදී ධර්මයක් නෙවෙයි කියලා කියන තමයි මොකද්ද බුදුහාඳුරු අනාත්මය ඔප්පු කළේ මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ත. එතකොට අනිත් යද්දට ඉච්ඡං යමක් අනිත්‍ය නම් తాවකාලික නම් ඒක ඒක නිසා දුක්ඛං. ඒක දුක්ඛයි. යම් දුක්ඛං සනානත්ත. එතකොට මේ කියන ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් මේ විදර්ශනා මගින් මේ අනාත්ම භාවය බුදුහාඳුර ඔප්පු කළේ අනිත්‍ය අනත්ත කියන. දැන් මේ වචන දෙකම වෙනස් කරලා මේ අනිත්‍ය කියලා කියන්නේ අකමැති බව, අනත්ත කියන එකේ මහ ප්‍රාණ තයන දාලා අනර්ථය කියලා දාලා තියෙනවා. එතකොට අනාත්ම දර්ශනයක් නෙවෙයි කියලා. එතකොට ලෝකයේ සියලුම ආගම් අනාත්මවාදී බුද්ධ ආගම විතරයි මෙච්චර කාල ආත්මය ආත්මේ බැහැර කළේ. අන්න ඒ ආත්මේ බැහැර කළ ආගමත් දැන් ආත්මේ බැහැර කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්නට කුලිය දීලා යොපු කණ්ඩායමක් මේ ඉන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි බුදුහාඳුර ලංකාවේ උපන්නයි කියන එක. බුදුහාඳුරු ලංකාවේ උපන්නයි කියන එක කියලා දැන් කවුරුත් දන්න එකක් තමයි බුදුහාඳුරු ලෝකේ පහළ වෙච්ච. මේක ලොකු ප්‍රශ්නයක්. කාටවත් ප්‍රශ්නයක්. මොකද බුදුහාඳුරු පහළ වෙලා තියෙන ලෝකයේ ඉසිත ලේසි තැනක නෙවෙයි ඇඩම් ස්පීක් කියලා අපි කියන ලෝකේ උසම තැනක තියෙන කන්දපාලම බුදුහාඳුරු පහළ වෙලා තියෙන වෙන කිසිම සාස්ත්‍රවලෙක් නැහැ එහෙම පහළ වෙච්ච කෙනෙක්. මේක බලන්න මේක ටිකක් හරි අමාරු වේදනාවක් කර වැඩක් මේක. මේක යටපත් කරන්න ඕන. යටපත් කරන්න ඕනෙ හින්දා දැන් සියලුම දෙනා එක මේ විවිධ දේවල් එකතු කරලා මේ කට්ටියක් එව්වා. බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණේ කියන්න කියලා. දැන් ඒකටම විද්‍යාඥයෝ විදේ විද්‍යා විද්‍යාවෙන් විවිධ විද්‍යාඥයෝ දැන් ඉන්නෝ ඒකට එකතු කරලා කුලී කුලී ගෙවලා ඔය අමෙරිකම ආයතනයක් තියෙනවා. එතෙන්ට දැන් එකතු වෙලා ඉන්නවා. මේ සියලු දෙනා කුලී කාර්යයන්. මේ කට්ටිය දැන් හදලා දැන් සැකයක් ඇති වෙලා ඉවරයි. මිනිසුන්ට දැන් සැකයක් වෙලා තියෙනවා ඉන්දියාවේ නෙවෙයි බුදුහාඳුරු පහළ වුණේ කියලා. ඊළඟට වෙන්නේ මොකක්ද දැන් ඔන්න ඉන්දියාවේ නේ බුදුහාඳුරු පහළ වුණේ. මේක මේක සම්මේක නිකම් ප්‍රබන්ධයක්. මේක අශෝක රජු ගිහිල්ලා තයාගේ හිතු මතයට හිටෝගත්තේ වගේ මේ තියෙන්නේ කියලා දැන් ඔන්න ප්‍රචාරය කරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ බුදුහාඳුරු ලංකාවේ පන්නයි කියලා එනවනේ. ඊළඟ වෙච්ච වෙන්නේ මොකද්ද ලංකාවේ මේ ඉඩමදි ඔය කියන බුදුහාමුදුරුවෝගේ කටයුතු සීරික අරන් බැලුවම ලංකාව ඉඩමදිනවා. ටික කාලයක් ගිහිල්ලා කියනවා ලංකාවේ මේ බුදුහාමුදුරුවෝ කන්නේ. දැන් මොකද වෙන්නේ? ඊළඟ අවසානයේ උත්තරය තමයි බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ ඉඳලා නෑ කියන එක ඔප්පු කරන්න. දර්ශනය බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ආගම අනාත්ම දර්ශනයක් නෙවෙයි කියන එක ඔප්පු කිරීමෙන් දර්ශනය වීම දැමීමත් බුදු කෙනෙක් ලෝකේ ඉඳලා නැහැ කියන එක ඔප්පු කිරීමක් කියන කාරණා අධික සඳහා තමයි දැන් මේ බලවේගය වෙලා තියෙන්නේ මේ කුලීකාරයන් කරගෙන යන්නේ ඕනෝකයි මෙන්න මේක තමයි සද්ධාර්ම අතුරුදහන් වෙන කාරණේ ඉතින් මෙන්න මේ ටික මේ වෙලාවේ මතක් කරන්නේ ඉතින් අද දවසේ මේ වෙසක් මේ දින නිමිති කරගෙන වෙසක් සතිය නිමිති කරගෙන අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ මම සතුටු වෙනවා ඔබ සමග මේ විදිහේ සාකච්ඡාවකට යෙදෙන්න ලැබීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සහ බුද්ධ ශාසනයට වෙන දෙයක් එකතු එකතු වෙලා අපිට සාකච්ඡා කරන්න ලැබුණා. මේ මෙසේ සාකච්ඡා කිරීම අද ඔබට ඉතාම සතුටුදායක දෙයක්. මොකද විගෙදරට වෙලා ඔබ හිර වෙලා කීර වගේ අපි ඉන්න වෙලාවක මේ වගේ සැනසුම්දායක ධර්ම පදයක් අහලා අපි සතුටු කරන්න ලැබුණා. ඒ ලබාගත්තා වූ කුසල ධර්මයන් සිහිපත් කරගෙන ඒ කුසල ධර්මයන් හේතු කොටගෙන ඔබට මෙලෝ ජීවිතයේ මේ වගේ වසංගත රෝගයන්ගෙන් මිදලා නිදුක් නිරෝගී සුව ලැබේවා පරලෝක ජීවිත වාසනාවන්ත වේවා ඔබ අප සෑම දිනාටම අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. විසත් සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පෙවතු ගෞරවනීය දේශකයාණන් වහන්සේ පන්නිපිටිය සෝම සදහම් සෙවන වාසී විසාමලත් සමස්ත ලංකා පිරිවෙන් ත්‍රිපිටක ධර්මවිෂය උපදේශක පූජ්‍යපාද සමනබෙද්දී ආතාපිමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම දිරුවන් සරණයි